කළ හොඳ දෙයට තුති පැසසුම් පඳුරු දිදී වරදට දුක් දෙමින් සැනසුම් සුවය නොදී අල්ලක් පමන වූ හදවත තුලට වැඩි නඩුකාරයෙක් හැම හදවත් තුලම හිදී. ඉතින් පින් පුරන්නට පින් කරන්නට අවසි දනහට දහමට මඟ කියන්නට සූදානමින් අදත් ගුරු වදන් සිසුමුවින් සුසර කෙරෙන සුගත පද විවරණ වැඩසටහනයි මෙලෙසට අරඹන්නට සූදානම. එමත්ෙන් ප්‍රේක්ෂක ඔබ සියලුම දෙනාට ආයුබෝව වේවා. යහපතක්ම වේවා. අද දවසෙත් පළමු කොටම ඊ타මත්ම ගෞරවයෙන් අප සිරිත් පරිදි සූදානම් අපේ සදහම් සාකච්ඡාවට වැඩම කරන්නට යෙදුණු ගෞරවනීය ස්වාමින්වයන් වහන්සේ පිළිගන්නට නම කියන්නට අවසරයි අතිපූජනීය ආචාර්ය කුකුල්පනී සුදස්සී ස්වාමින්වයන් වහන්ස ඊ타මත්ම ගෞරවයෙන් নমස්කාර පූරකව වහන්සේව මැදිරි පරිශ්‍රයට පිළිගන්නවා. ඒ වගේමයි සුපින්වතුනි අද දවසෙත් අපේ තාමත්ම ගෞරවයෙන් සිහිපත් කරනවා සියස මාධ්‍යජාලයේ ගරු සභාපති තැන්පත් පී.කේ.ඊ e අධිකාරම් මැතිතුමන්, එම මැතිණිය, කාන්ති අධිකාරම් මැතිණිය, පරිපාලන අධ්‍යක්ෂතුමන්, සඳරුවන් අධිකාරම් මැතිතුමන් ඇතුළු මේ වැඩසටහනේ නිෂ්පාදකතුමන් ඇතුළු සියලුම කාර්ය මණ්ඩලය. ඔවුන් ලබා දෙන දායකත්වය, අනුශාසකත්වය අපට ඉතාමත්ම වටිනවා. මේ වැඩසටහන පෙරට ගෙන යන්නට. ඉතින් ඒ මගට එකතු වන්නට ඔබටත් ඇරයුම් කරමින් අපි සුපින්වතුනි පසුගිය කාලවකවානුව පුරාවටම සාකච්ඡාවට බඳුන් කළේ සහ ඔබ ඉතාමත්ම ආදරයෙන් වැඩසටහනක් ලෙසට නැරඹුවේ මහාචාර්ය රේරුකාණී චන්දවිමල නායක ස්වාමින්වයන් වහන්සේගේ පන්හිඳෙන් රචිත මෙන්න මේ ධර්ම පුස්තකය. වංචක ධර්ම සහ චිත්තෝපක්ලේශ ධර්ම. ඉතින් මේ කෘතිය සඳහන් වුණු කරුණු කාරණා ඊ타ත්ම පැහැදිලිව උන්වහන්සේගේ දහම් පණිවිඩය විය යුතු ආකාරයේ කෙබඳුද කියන ආකාරය ඊ타මත් හොඳින් අප මේ ලෙස සමාජගත කරන සත්කාරයට දායක වුණා. හම්දුරුවනේ පසුගිය වැඩසටහන් මාලාවේ තීනිය සහ මිද්දය ඥාන ස්වરૂපයෙන් යම්කිසි වෙලාවක පරීක්ෂාකාරී ස්වරූපයෙන් තවත් විටක විවිධාකාර ලෙසට මතුවන ආකාර ගැන අප පැහැදිලි කළා ඔබ වහන්සේ එයට ඊ타ත්ම සමාජයේ තියෙන සරල උදාහරණත් එකතු කරමින් මේ தත්ත්වය අපි තුල ඇති වෙනවා නම් මේ නැති කරගන්නට යෝජනා එකතු කළා. හම්ඳුනේ තවත් ස්වරූපයකට අද අපේ සාකච්ඡා වර්ගින යනවා ආත්මාරක්ෂතාවේශයෙන් වංචක තිහින මිද්දේ පසුගිය වැඩසටහනේ අපි ආත්ම ගෞරවයේ වේශයෙන් මේ මතුවෙන්නේ කොහොමද කියන කාරණාව කතාවට ලක් කළා. දැන් අද හඳුරුවනේ ආත්මාරක්ෂතා වේශයෙන් වංචක තිහින මිද්දය. මම පරිස්සම් වෙන්නට ඕනි මම මාව පරිස්සම් කරගන්නට ඕනි මම මට තියෙන දේ පරිස්සම් කරගන්නට ඕනි කියන කාරණාව අපි හඳුන්නේ සමාජය තුළ අපි හැමෝටම පොදු භාවයක්. ඉතින් මේ ධර්ම කාරණාව අපි පැහැදිලි කරගමු. තෙරුවන් සරණයි හැම දිනාටම අපි පසුගිය වාරවල ශහන් මහත්තයාට මතක ඇති අර ලෝභය ගැන මසුරුකම ගැන කතා කරනකොටත් මේ ආත්මාරක්ෂාව කියන කතාව මතු වුණා එතනදිත්. ඒ කියන්නේ ලෝභියා තමන් සන්තක දේ නොදී එහෙම නැත්නම් දේවල් ලෝභියා තමන් කැමති දේවල් එක්රැස් කරගන්නට උත්සාහ කරනෝ අනාගතේ තමන්ගේ සුරක්ෂිත බව සඳහා. මසුරු පුද්ගලයා තමන් සන්තකඩේ නොදී ඉන්නට උත්සාහ කරනවා තමන්ගේ සුරක්ෂිතභාවය සඳහා. දැන් අද මේ කතා කරන්නේ උදාසීන බව, තීන මිද්දය. තීන මිද්දය මතුනහම අලසයා තමන්ගේ කය රැක ගන්නට උත්සාහ කරනවා තමන්ගේ සුරක්ෂිතභාවය සඳහා. එතකොට කායික වශයෙන් වෙහෙස මහන්සි වෙලා කරන්න ඕන වැඩකදී ඒතනත්තාට කල්පනා වෙනවා ඕනවට වඩා වෙහෙසුනොත් ලෙඩ වෙන්න පුළුවන්. ඕනකට වඩා වෙහෙස් වුණොත් කය දුර්වල වෙන්නට පුළුවන්. කය ප්‍රතිශක්තිය අඩු වෙන්නට පුළුවන්. ඉතින් ඒ නිසා මේ මොන දේ කරන්න ඕනෙත් අපි ජීවත් වෙන්නනේ. ඒ නිසා ජීවිතේ රැකගෙන කොයි දේත් කරන්නට ඕන කියලා අර වෙහෙස මහන්සි වෙලා කළ යුතු කටයුතු සම්බන්ධව ඔහු තුල උදාසීන බව මතුවෙනවා. ඒක තමයි මේ ආත්මාරක්ෂණතාවයෙන් වංචක තීන මිද්ද හැටියට දක්වන්නේ. දැන් නායක හඳුරු ඒක මේ විදිහට පැහැදිලි කරනවා. බොහෝ වෙහෙසිය යුතු බරපතල වැඩක් කළ යුතුව තිබෙන කල්හි සමහර විට ආත්මය ආරක්ෂා කිරීමේ වේශයෙන් තීන මිද්දේ පහළ වේ. එයින් වංචිත තැනැත්තේ පමණට වඩා වෙහෙසීම නොසුදුසුය. එය නිරෝග බවට හා ජීවිතය කල්පවැත්වීමටත් බාධාවකි. යමක් උපයාගන්නේ ආත්ම සංරක්ෂණය පිණිසය. එය ජීවිතයාගේ පැවැත්මට බාධාවක් වෙතොත් එයින් පළක් නැතයි ආත්මය ආරක්ෂා කිරීමේ ආකාරයෙන් වැඩ නොකරන්නේ. වෙහස මහන්සි වෙලා වැඩ කරන්න තියෙන තැන්වලදී මේ විදිහට කල්පනා කරනවා දැන් මහන්සි වෙලා උපයා ගන්නට ඕන හැබැයි තින් උපයන්නේ දිවි පවත්වන්නටනේ අන්තිමට ඉතින් නිකන් අකාලේ ලෙඩ වෙලා මැරුණොත් එහෙම ඉතින් ඒ හම්බ කරන දේවල් වලින් වැඩක් නැහැනේ ඒ නිසා ප්‍රමාණය ඉක්මවා වෙහසන එක සුදුසු නැහැ මේ වගේ තැන්වලදී ටිකක් විවේකීව සැහැල්ලුවෙන් ඉන්න ඕන කියලා ඔහුට හිතෙනවා දැන් මේක සෙහන් මහත්මයා ಗುಣධම් වඩන අයටත් මේ ගැටලුව මතුවෙනවා. වැඩ කරන අයට පමණක් නෙමෙයි අපි හිතමු ටිකක් වෙහෙසිලා මහන්සි වෙලා භාවනා කරන්න ඕන. ඒ වගේම යම්කිසි සීලයක් ආරක්ෂා කරගන්න ඕන. දැන් අපි හිතමු වික්ෂුන් වහන්සේලාට විකාල භෝජනයෙන් වළකින්නට ඕන. ඒතර විකාල භෝජනයෙන් වළකින්නට ඕන. නමුත් කෙනෙකුට හිතෙන්න පුළුවන් දැන් ආහාර නොගෙන හිටියොත් මම හොඳටම රෝගී වෙලා ඉක්මනට මගේ ජීවිතේ විනාශ වෙන්නට පුළුවන්. ඉතින් ඒ නිසා මම දැන් මේ මොනවා කරන්නත් සිල් රකින්නත් ජීවත් වෙලා ඉන්න ඕනනේ. ඉතින් ඒ නිසා මෙතනදී මේ විදිහෙන් ක්‍රියාත්මක වෙන්න ඕන කියලා. අන්න ඒ විදිහට මේ කය රැක ගැනීම සම්බන්ධව විවිධාකාරයෙන් මනසට එන හැඟීම්. එතකොට උදාසීන පුද්ගලයාට අලස පුද්ගලයාට හැම විටම අර ගත වෙහෙසවන්නේ නැතිව සැහැල්ලුවෙන් ඉඳගෙන පහසුවෙන් ඉඳගෙන ජීවිතය පෝෂණය කරගන්න, රැකගන්න, පවත්වා ගන්න ක්‍රමෝපායන් පිළිබඳව තමයි හැමතිස්සෙම කල්පනා වෙන්නේ. ඉතින් සමහර වෙලාවට මේ මේ ස්වභාවය අපි දකිනවා ඔය හුඟා කය පිළිබඳව සංවේදී චරිතවලට මේ తত্ত্বය බොහොම උත්සන්නයි. ඒ කියන්නේ ඒගොල්ලෝ පොඩ්ඩක් නිකන් දාඩිය දැම්මොත් හිතන්නේ ආ දැන් මම මහන්සි වුණා වැඩි. ඊළඟට පොඩ්ඩක් අතක පයක කැක්කුමක් ඇල්ලුවොත් එහෙම ආ දැන් අද වැඩ කළා වැඩි. ඒ නිසා තමයි මේ ඇඟරි දෙන්නේ. අන්න ඒ විදිහට සීමාව ඉක්මවලා Tamanගේ කයේ පැවැත්ම පිළිබඳව උනන්දු වෙනව වෙහෙසෙනවා. ඉතින් එහෙම වෙනකොට අපේ මානසික ප්‍රතිශක්තිය ගොඩක් දුර්වල වෙනවා. දැන් සමහර වෙලාවට අපි දකිනවා හුඟක් ආහාර පාන අඩු ටිකක් ආහාර ගන්න ඒ කියන්නේ දුප්පත්කම නිසාම කෑම බීම අඩු අය ඉන්නවා නමුත් හුඟක් වෙහෙස මහන්සි වෙලා වැඩ කරනවා ඊළඟට සමහර වෙලාවට විවිධ ලෙඩ රෝග හැදිලා ඉන්න අය ඉන්නවා නමුත් හරියට කැප වෙලා වැඩ කටයුතු කරනවා එතකොට ඒ වැඩ කිරීම හේතු කොටගෙනම ඒ තනත්තාගේ අර ලෙඩ දුක් වලට ඔරොත්තු දීමේ ශක්තියක් ගොඩනගෙනවා දැන් අර කතාවට කියන්නේ ඇවිද්ද පය දහස් වටේ කියලා. එතකොට ඇවිද්ද පය දහස් වටේ කියලා ඉස්සර මේ කියන කතාව මට සෑහෙන කාලයක් යනකම් හරියට වැටහුනේ නැහැ. පස්සේ දැන් ඔය ඇවිදීමෙන් තමයි ශරීරයේ සීනි පාලනය වෙන්නේ ඊළඟට කොලෙස්ටරෝල් පාලනය වෙන්නේ දැන් මේවා සඳහා වෙනම දැන් ලංකාවේ උනත් දැන් අලුතෙන් හදලා තියෙනවනේ ඇවිදින්න මංමාවත් වෙනම හදලා තියෙනවනේ ඊළඟට ඒවට මැෂින් හදලා තියෙනවා දැන් අර ඇවිදීම එහෙම නැත්නම් කකුල් දෙක වෙහෙසටපත් කිරීම ඒ තුලින් ශරීරයේ කොලෙස්ටරෝල් පාලනය වීම සහ අර සීනි තත්ත්වේ පාලනය කරන්නට ලොකු සහයෝගයක් ලැබෙනවා මේද తත්වය සහ සීනි తත්වය පාලනය කරන්න. එතකොට ඒ නිසා අද කාලේ මිනිස්සු සල්ලි දීලා මේ මැෂින් අරගෙන මේ මැෂින් එක උඩ ඇවිදින්න උත්සාහ කරනවා. ඊළඟට අර මම හිතන්නේ දැන් ඒකට කියන්නේ ජොගින් යනවා කියලානේ නේද? අර ඒ හදලා තියෙන මං මාවත්තල ඇවිදින මන්තිරු වල ඒගොල්ලෝ ඇවිදින්න උත්සාහ කරනවා. දැන් අනිත් වැඩ නවත්තලා ඒගොල්ලෝ ඇවිදිනවා. අනිත් වැඩ නවත්තලා අර මැෂින් එකක් අරගෙන ඒක උඩ දුවනවා. දැන් අතීත කාලේ මිනිස්සු ඒ ඒ ටිකම පාවිච්චි කළා ටිකක් වෙහෙස මහන්සි වෙලා වැඩ කටයුතු කරන්න. දැන් අද කාලේ බොහෝ දෙනා පොඩි දුරක් පයින් යන්න කැමති නැහැ. ඒක බස් එකේ යන්න ඕන, ඒකට වාහනයක් තියෙන්න ඕන, නැත්නම් අඩුතරමින් බයිසිකලයක්වත් තියෙන්න ඕන. ඔච්චර දුර කොහොමද පයින් යන්නේ කියලා හිතන. දැන් ඊට පස්සේ සීනි සහ ඇඟේ මේද තත්ත්වය වැඩි වෙනකොට මැෂින් ගෙනත් තියාගෙන ඒකේ දුවනවා. ඊළඟට අර මේ ඇවිදින මන්තිරු හදලා තියෙන ඒව අහති දාගෙන ඇවිදිනවා. ඉතින් දැන් ඒකමනේ අපිට කරන්න තියෙන්නේ අර අදාළ යම්කිසි වැඩක් කරනකොට පොඩ්ඩක් අය වෙහෙසලා යනවා. දෛනික කාර්යය. දෛනික කාර්යයේදී. ඉතින් නමුත් ඒක කල්පනා කරන්නේ නැහැ. දැන් මේ ඊයේ පෙරේදත් මට පන්සලේ හවස ඇමදීම් කටයුතු කරනකොට කල්පනා වුණා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා ඇමදීමේ ආනිසංස. ඒ කියන්නේ අතුපතු ගෑමේ ආනිසංස එකක් තමයි ප්‍රඥාව දියුණු වෙනවා. හැමදේම ආනිසංස හැටියට. ඉතින් මං ඒ අමදිනකොට තමයි මට තේරුනේ ඉතින් ඇත්තටම පුංචි කාලේ ඒවා අපට හරියට ඔළුවට දැනුනේ නැහැ. දැන් අර ටිකක් ඒවා පිළිබඳව හිතන්න කල්පනා කරන්න උත්සාහ කරනකොට ධර්ම කරුණුත් එක්කලා සසඳන්න උත්සාහ කරනකොට තමයි ඒවා දැනෙන්නේ. ඒ ඇමදීම නිසා අතුපතු ගාලා පිරිසුදු කිරීම නිසා ඒ කුසල බලයෙන් අනාගතේ ප්‍රඥාව ඇති වෙන එක පමණක් නෙමෙයි ඒ මොහොතේම අපේ ප්‍රඥාව වැඩෙන්නට කරුණු පැමිණෙනවා. ඒ කියන්නේ අපි අතුපතු ගන්නකොට අපේ මනසේ රාග, ద్వේෂ, මෝහ මේ මේ මූලයන් මතු කරගෙන ඇතිවෙන කෙලස් ධර්ම යටපත් වෙනවා. ඒ වගේම කය හොඳට ව්‍යායාම වෙලා හොඳට දහඩිය මතු වෙනවා. දහඩිය මතුවෙලා හොඳට අර සීනි తত্ত্বය මේද తত্ত্বය හොඳට පාලනය වෙනවා. ඒ පාලනය වෙනකොට අපේ කය නිරෝගී වෙනවා, හිතත් නිරෝගී වෙනවා. ඒතර සිතගත දෙකම නිරෝගී වෙලා සමබර වෙනකොට තමයි අපේ මනසේ හොඳට ප්‍රඥාව අවදි වෙන්නට ගන්න. එතකොට ඒ කුසල විපාකයේ හැටියට ඊළඟ භවයේ ප්‍රඥාව ඇති වෙනව පමණක් නෙමේ මේ ජීවිතය තුළම ප්‍රඥාව ඇති වෙන්නට කායික මානසික පසුබිමක් හැදෙනවා. එතකොට දෙවියන්ට ප්‍රිය වෙනවා මිනිසුන්ට ප්‍රිය වෙනවා දැන් අතුපතු ගාලා තියෙන තැන ඒ පිරිසිදුව තියෙනකොට අනිත් අයටත් ප්‍රියමනාපයි. Tamanටත් ඒ අතු ගාලා ආපහු හැරලා බලනකොට Tamanටත් එතන ප්‍රියමනාපයි. එතකොට මේ ප්‍රසන්න මානසික තත්ත්වෙ මතත් ප්‍රඥාව අවදි වෙනවා. දැන් අර එක භික්ෂුන් වහන්සේ නමක් පිළිබඳව සඳහන් වෙනවා. උන්වහන්සේ දිනපතාම විහාරමලෝ ඇමදලා ඒ දිහා බලාගෙන බුද්ධානුස්සතිය වඩනවා. ඊට පස්සේ මාරය ඇවිදින් බාධා කරනවා. අවසානයේ මායя බාධා කරනකොට ඒ බාධකේ උදව් කරගෙන උන්වහන්සේ කෙලස් නසන්නට මගක් හදාගත්තා. ඉතින් අන්න ඒ විදිහට අපිට ඒ ඇඟ වෙහෙසවලා කරන කටයුතු ඊළඟට දැන් ඔය ගොඩක් වෙලාවට යම් යම් මානසික රෝගී තත්ත්වයන් ඒක මානසික රෝගී තත්ත්වයක් කියලා කියනවටත් වඩා ඉංග්‍රීසියෙන් කියන්නේ mental disorders කියලා ඒ කියන්නේ ඒගොල්ලෝ හිතන පතන රටාව පොඩ්ඩක් අර નિયમિત ක්‍රමයට වඩා වෙනස්. වෙනස් විදිහ නිකන් අගතිගාමීව දේවල් ගැන කල්පනා ව්‍යාකූල තත්ත්වය ව්‍යාකූල තත්ත්වය. ඉතින් ඒකත් එක්කලා ඒගොල්ලන් තුල යම් යම් උදාසීනකම් ඇති වෙනවා. නිකන් නැති ප්‍රශ්න මවා ගන්නවා. ඉතින් ඒ වගේ බොහෝ දෙනා එහෙම නැත්නම් මානසික ආතතිය තියෙන අය. එහෙම අය ඇවිදින් කතා බහ කරනකොට අපි ඒගොල්ලන්ට දෙන එක්තරා උපදේශයක් තමයි දවසේ පුළුවන් වෙලාවක් වෙන් කරගෙන හොඳට ඇඟ වෙහෙසෙන හැටියට වැඩ කරන්න. හොඳට දාඩිය පිට වෙන හැටියට. එතකොට වත්පිළිවෙත් කරන්න ළඟ විහාරස්ථානයක් තියෙනවා නම් ගිහිල්ලා චෛත්‍ය මලෝ බොමලෝ විහාර මලෝ හොඳට අමදින්. ඒ මල් ආසන පිරිසුදු කරන්න, භාජන පිරිසුදු කරන්න. හොඳට දාඩිය දාන්න වැඩ කරන්න. එතකොට හොඳට ශරීරයෙන් දාඩිය පිට වෙනකොට අර මාංශ පේශී ආදිය තුල තියෙන අර නිකන් පීඩනය හුඟක් නිදහස් වෙනවා. ඒ නිදහස් වෙනකොට සීනි తত্ত্বය, මේද తত্ত্বය පාලනය වෙනවා. එතකොට මනසත් ගොඩක් සැහැල්ලු වෙනවා. එතකොට මේවා අපිට දෛනික වැඩ තුලින්ම කරගන්න පුළුවන්. හැබැයි උදාසීන පුද්ගලයාට හිතෙන්නෙම ඒ අනවශ්‍ය වෙහසක් ඒකට වෙහසෙන්නට ඕන ඒකට මහන්සි වෙන්න ඕන එහෙම වුණොත් කය නිරෝගීව පවත්ව ගන්න බැහැ කියලා තමයි හිතෙන්නේ. එතකොට උදාසීන පුද්ගලයා කය වෙහෙසවන්නේ නැතුව පවත්වාගෙන නිරෝගීකම සහ දීර්ඝායුෂ ලබන්න උත්සාහ කරනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මනවින් ඉරියව් පවත්වන ප්‍රමාණයට තමයි මේ කයේ දීර්ඝායුෂ රැකෙන්නේ. ඉතින් අද අපිට පේනවා අපේ මව්පියෝ, අපේ වැඩිහිටියෝ සමහර අය මුළු ජීවිත කාලෙම වෙහෙස මහන්සි වෙලා වැඩ කරපු අය හොඳට නිරෝගීව ඒගොල්ලෝ අවුරුදු 80 90 ජීවත් වෙනවා. ඉතින් දැන් මේ බොහෝ දෙනා කය නිරෝගීව තියාගන්නට කියලා නොයෙක් දේවල් කරනවා. හැබැයි ඒත් ඒගොල්ලන්ට නිරෝගීව පවත්ව ගන්න බෑ. ඒකේ ප්‍රධාන හේතුවක් තමයි අවශ්‍ය තරම් කය ව්‍යායාම වෙන්නේ නැතිකම. ඉතින් ඒ නිසා උදාසීන පුද්ගලයාට ආත්ම සංරක්ෂණය සඳහා වැඩ කටයුතු නවත්තන්නට ඕන කියලා හිතෙනවා. ඒක නිවැරදි තීරණයක් නෙමෙයි. ඒ මොකක් නිසාද? ඒ කය වෙහෙසෙන ප්‍රමාණයත් එක්කලා අපට නිරෝගිකම ඇති වෙනවා. හැබැයි මෙතන අපි දැන් තේරුම් ගත යුතු තව කාරණයක් තියෙනවා. සීමාව ඉක්මවා වෙහෙසීම. ඒ කියන්නේ අපේ කයට ඔරොත්තු දෙන්නේ නැති ප්‍රමාණයෙන් අපි ශක්තිය වැය කරනවා නම් වෙහෙසටපත් වෙනවා නම් ඒක යම්කිසි රෝගී තත්වයකට හේතු වෙන්න පුළුවන්. ඉතින් ඒක අපි දැනගෙන තේරුම් අරගෙන කරන්න ඕන. දැන් දනිස් දෙක, එතකොට ඇඟේ මාංශ පේශි, අනිත් අවයව මේ කොයික වුණත් අපි වෙහෙසවනකොට ඔරොත්තු දෙන ප්‍රමාණය. ඉතින් ඒ ඔරොත්තු දෙන ප්‍රමාණය අපි කොහොමද තීරණය කරගන්නේ? අපි ටිකක් සිහියෙන් කල්පනාවෙන් සංවේදීව හිටියොත් අපිට දැනෙනවා වෙනස්කම්. එතකොට වෙනස්කම දැනුණාට පස්සේ අපි ඒක යම් තරමකට සැහැල්ලු කරන්නට ඕන. හැබැයි දැන් අලසයා කටයුතු කරන්නේ එහෙම නෙමේ. එහෙම වෙහසක් දැනෙන හෝ වෙනස්කමක් දැනලා නෙමේ. ඔහු ඇඟ වෙහසන්නේ නැති නිසාම. ඒ කියන්නේ අර හොරට ඉඳලම පොඩ්ඩක් එහාට මෙහාට යනකොට දාඩිය දානවා. ඒතකොට ඔහුට හිතෙන්නේ මේකනම් කය පවත්වා ගන්නට බාධාවක් කියලා. ඉතින් අන්න ඒ විදිහට උදාසීන පුද්ගලයා හැම විටම ගත වෙහසවල කරන්න තියෙන වැඩවලදී තමයි ඔහුට හැඟෙන්නේ මේක දිවි පැවැත්වීමට බාධාවක් කියලා. ඒතකොට Taman සමහරලාට වෙහෙස මහන්සි වෙලා උපයන දේත් ඒ තැනත්තා නවත්තලා දානවා. එහෙම නැත්නම් ಗುಣධම් වඩන්න අවශේෂවත් පිළිවෙත් කරන්න කල යුතු කැපකිරීම පැත්තකින් තියලා උදාසීනව කටයුතු කරන්න පෙළඹෙනවා. හොඳයි අපි සාකච්ඡාවට බඳුන් කරමින් සිටියේ ආත්මාරක්ෂතා වේශයෙන් වංචක තිහින මිද්දේ කියන කාරණාව. ඉතින් සුපින්නතනේ මේ தત્වේ වංචක ධර්මයන්ට අපි ගොදුරු වෙන්නේ කොහොමද? මේ ආත්මාරක්ෂාවද නොයසේනම් අපසිට්තන් సంతානයේ පහළ වෙන වංචක ධර්මයක්ද කියන කාරණාව අඳුරගන්න ආකාරය සහ යට මුහුණ දෙන ආකාරය අපේ හඳුරන් වහන්සේ පැහැදිලි කළා. ඉතාමත්ම සුපැහැදිලිව. ඉතින් අපිට අවසර දෙන්න. දැන් ප්‍රධාන පාලක මැදිරියට යන්න. ප්‍රධාන පාලක මැදිරියට ගිහින් ඇවිදින් නැවතත් සූදානම් අපි මේ වැඩසටහන වැඩසටහනේ ඊළඟ කොටසට ඔබව සම්බන්ධ කරගන්න. විරාමයෙන් අනතුරුව අපි යලිත් මෙලෙසින් සම්බන්ධතාවය ලබා ගන්නවා මේ සුගත පද විවරණ සදහම් සාකච්ඡාව. ස්වාමින් වහන්සේ අපි දැන් විරාමයට පෙර සාකච්ඡාවට බඳුන් කළා ආත්මාරක්ෂතා වේශයෙන් වංශක තිහින මිද්දේ කියන කාරණාව. දැන් ඒ හා සමානවම වචනාර්ථේ සහ ශබ්දාර්ථේ සමානයක් තියෙනවා සමානකමක් තියෙනවා මේ පරාර්ථකාමතා වේශයෙන් වංශක තිහින මිද්දේ කියන එක. දැන් ඔබ වහන්සේ මීට පෙර ආතු වැඩසටහන් ගණනාවකදීත් පැහැදිලි කරා පරාර්ථය කියන කාරණාව ඉතාම යහපත් සාධකයක් කියලා. ඉතින් හැමදෙන්නේ අපි අනිත් අයගේ හොඳ වෙනුවෙන් තව බොහෝ පිරිසකගේ යහපත වෙනුවෙන් කරන වැඩවලදීත් මේ තීන මිද්දේ කියන කාරණාව වංචක ධර්මයන්ට ගොදුරු කරගන්න තත්ත්වයක් මේ පොතේ අපිට පැහැදිලි කරනවා. ඒ තත්ත්වය අපි පැහැදිලි කරගමු අපි හම්බුරා. අපි සහන් මහත්තයා ඒකෙදි මුලින්ම නායක හඳුරෝ කරන විග්‍රහය අපි කියවගෙන ඉමු. උන්වහන්සේ එහිදී පැහැදිලි කරන සමහර විට තීන මිද්දේ පරාර්ථකාමතා වේශයෙන්ද පහළ වේ. එයට රැවටුණු තැනැත්තේ අනුන්ගේ යහපත සඳහා අනුන්ට කර ගැනීමට ඉඩ තැබීමක් වශයෙන් සලකා තමා විසින් කරගත යුතු වැඩ අත්හරින්නේ. තමන් විසින් කළ යුතු කාර්යයක් පැමිණෙනවා. එහෙම නැත්නම් සමහරවිට ඒවා තමන්ගේ වැඩ. තමන් කරගන්න ඕන. හැබැයි එතකොට අනුන්ගේ යහපත සඳහා කියලා ඒවා තමන් කරන්නේ නැතුව අනුන්ට කරන්න ඉඩ හරිනවා. දැන් මේක ගොඩාක් වෙලාවට ගුරුවරුන්ට, ප්‍රභූවරුන්ට, සමහරට මව්පියන්ටත් ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ ප්‍රභූවරයාට යම්කිසි වැඩක් කරන්න තියනවා නම් ඒ තනත්තා කල්පනා කරනවා නෑ එහෙම ඒවා අපි කරන්න ගියොත් එහෙම මේ සේවකයෝ නිකන් නිකන් ඉඳලා පඩි ගන්න පුරුදු වෙනවා. එතකොට ඒගොල්ලෝ වංචනිකයෝ වෙනවා. ඒ නිසා එහෙම කරන්න හොඳ නෑ. ඒවා ඒගොල්ලන්ටම කරන්න ඉඩ අරින්න ඕන. ඒ අපි කරන්න සුදුසු නෑ කියලා එහෙම කල්පනා කරලා සමහරලාට අර සේවකයලා වාම මේ කටයුතු කරන්න උත්සාහ කරනවා. ගුරුවරයෙක් එහෙම නැත්නම් මව්පියෝ ගත්තන් පස්සේ ඒගොල්ලන්ට හිතනවා දරුවන්ට මේවා පුරුදු කරන්න ඕන. ඒගොල්ලෝ නැත්තම් අනාගතයේ කිසිම වැඩක් කරගන්න බැරි තත්ත්වයටපත් වෙනවා. ඒ නිසා ඒගොල්ලෝ ඒ වහි යොදවන්න ඕන කියලා හිතලා ඒගොල්ලන්ට ඒව කරන්න ඉඩක්. දැන් මේ සිතුවිල්ල වැරද්දක් නෙමෙයි. අපි දැන් මේ වංචක ධර්ම වල කතා කරන්නේම ලෝකේ රැවටීම සම්බන්ධව නෙමෙයිනේ. අවංකව අදහස් මත වෙනවා. හැබැයි ඒ අවංක භාවය නිවැරදි තැනක නෙමෙයි තියෙන්නේ. දැන් අපි මේ ඊයේ පෙරේදත් කතා කළා ශහන් මහත්තයා මේ හෘද සාක්ෂිය ගැන හෘද සාක්ෂිය කියලා කියන තැන අවංක බවක් තියෙනවා. හැබැයි හෘද සාක්ෂිය හැම විටම නිවැරදි නෑ. ඒ ඒක ප්‍රඥාවට අදාළ කාරණයක් නෙමෙයි හෘද සාක්ෂිය කියන්නේ. අවංක බවට අදාළ කරන්නේ. දැන් උදාහරණයක් ඇටියට ගත්තොත් අපි හිතමු මේ දැන් භික්ෂුන් වහන්සේ නමක් හිතාගෙන ඉන්නවා තමන් සෝවාන් ඵලයටපත් වෙලා කියලා. එතන උන්වහන්සේ මේ මේ කියන වංචක ධර්ම වල ආකාරයට තමන්ම රැවටිලා තමන් සෝවන් වෙලා කියලා. දැන් උන්වහන්සේ තව කෙනෙක් එක්ක කතා කරනකොට අනිත් කෙනාට කරුණා මෛත්‍රියෙන් පැහැදිලි කරලා දෙනවා. මමත් මේ මේ විදිහට මෙහෙම උත්සාහ කරලා සෝවන් ඵලයටපත් වුණා. ඔබත් ඒ විදිහට උත්සාහ කරන්න. දැන් මෙතන මේ බොරුවක් කියලා අනිත් කෙනා රවට්ටන්න උත්සාහ කරනව නෙමෙයි. කරුණා මෛත්‍රියෙන් හෘද සාක්ෂියට එකඟවයි දැන් මේ කතා කරන්නේ. හැබැයි හෘද සාක්ෂියට එකඟව කිව්වට මේ කියන්නේ බොරුවක්. ඒ தත්ත්වය කියන කෙනාට පැහැදිලි නෑ අපේ හොඳට. ඒතර තමන්ට පැහැදිලි නෑ මේ කියන්නේ බොරුවක් කියලා. ඒතර අනුන් රවට්ටන්න කියනවා නෙමෙයි. බොහොම කරුණා මෛත්‍රියෙන් අවංකව තමයි දැන් මේ කතා කරන්නේ. කතා කළා වුණාට එතන එතන අවංක භාවයේ තියෙනවා. හැබැයි ප්‍රඥාව නැහැ. ප්‍රඥාව නැහැ කියලා කියන්නේ තමන් ඉන්න හැබෑ తත්වය තමන් නිවැරදිව අවබෝධ කරගන්නේ නැහැ. ඉතින් මේ බඳු තැන්වලදී බුදුරජාණන් වහන්සේ දැන් තමන් ළඟ මාර්ගඵලයක් නැතුව නැති බව දැනගෙන අනුන් රවටන අදහසෙන් තමන් මාර්ගඵලයකටපත් වෙලා තියෙනවා කියලා කිව්වොත් ඒ උපසම්පදා භික්ෂුවගේ මහානකම එතනින් ඉවරයි. හැබැයි තමනුත් රැවටිලා හෘද සාක්ෂියට එකඟවම නැති දෙයක් තියනවා කියලා කියනවා නම් එතන බොරුවක් කියවෙන්නේ හැබැයි ඒ වුණාට Taman දන්නේ නැහැ ඒක බොරුවක් කියලා. එතනදී ඒ භික්ෂුව පරාජිකාවටපත් වෙන්නේ නැහැ. ඒක හඳුන්වන්නේ අදිමානය කියලා. ඉතින් ඒ නිසා මේ වංචක ධර්මවලදී ඔන්න ඔය පටලැවිල්ල තමයි එන්නේ. Taman මේ වංචා කරනවා නෙමෙයි. අනුන් රවට්ටන්න හදනවා නෙමෙයි. හෘද සාක්ෂියට එකඟවම Taman මේ උත්සාහ කරන්නේ හොඳ දෙයක් කරනවා කියන සද්භාවය. ඒ නිසා තමයි Tamanට මේක වංචක ධර්මයක් හැටියට වැටහෙන්නේ නැත්තේ. ඉතින් එතකොට දැන් මේ ගුරුවරු, මව්පියෝ, වැඩිහිටියෝ දරුවාගේ යහපත වෙනුවෙන් කටයුතු කරනකොට ඇත්තටම අම්මා තාත්තා විසින් ඒ හැමදේම කරලා දීලා හරියන්නේ නැහැ. අර දරුවන්ට ඒවා කරගන්නට සලස්සන්නට ඕන. දැන් අපි නිතරම කතා කරනවා සමහර මව්වරුන්ගෙන් සිද්ධ වෙන වැරද්දක් ගැන. දරුවෙක් පිඟාන හේදුවොත් අම්මා කියනවා ඔයාට තේරෙන්නේ නැහැ ඔක හොදන්නකෝ මෙහාට දෙන්න කියලා අම්මා ඒක ඉල්ලගෙන හොදනවා. දරුවා ඇඳුම හොදගත්තොත් ඔයාට ඔක හොදන්න තේරෙන්නේ නැහැ ඒ හෙදුවට කුණු යන්නේ නැහැ කියලා අම්මා ඒක අරගෙන හොදනවා. දරුවා ගේ අතු ගෑවොත් ඔයාට තේරෙන්නේ මේ හැමතැනම මේ කුණු ඉතුරු කරලා අතු ගන්න කියලා අම්මා කොස් අරගෙන අතු ගන්න. දැන් මොකද්ද මේකෙන් වෙන්නේ? අර දරුවා කිසිදාක ඒ වැඩ කරන්න පුරුදු වෙන්නෙත් නැහැ. ඊට පස්සේ වරක් දෙකක් මෙහෙම වෙනකොට ඉතින් Taman අතු ගෑවත් වැඩක් නැහැ නේ අම්මා ඒ කොස් අරගෙන අතු ගන්නවනේ. තමන් පිඟාන හේදුවත් වැඩක් නැහැ නේ අම්මා ආපහු අරගෙන හොදනවනේ. ඒ නිසා දරුවා පුරුදු වෙනවා පිඟාන කාපු තැන තියෙනවා ඒක හොදන්නේ නැහැ. තේ කෝප්පේ බීපු තැන එහෙමම තියෙනවා. රෙදි ටික ඇඳුම් ටික ඇඳලා එහෙම තැන් තැන් වල දානවා. ඒතකොට කුණු තිබුණා වුණත් ඒවා පෑගිනත් උන උඩින් පැනලා යනවා මිසක් ඒක අතු ගන්නෙ නෑ. මේ தත්තෙට කලක් යද්දී ඒ දරුවා පුරුදු වෙනවා. ඒතකොට ඒ දරුවාගේ අනාගතයට ඒක ලොකු අනර්ථයක්. ලොකු හානියක්. එතකොට ඒ தත්ත්වය ඇති කරන්නේ කවුද එතකොට? අර මෑණියන් විසින් හෝ පියාණන් විසින් අර දරුවට ඒවා කරන්න දෙන්නේ නැහැ කරන්න පුහුණු කරවන්න ඒවා එයාට කරන්න තේරෙන්නේ නැහැ කියලා තමන්ම කරනවා. හම්දුනේ පසු කාලේ ඊට පස්සේ ප්‍රශ්නයක් වෙනවා මේ දරුවා එයාගේ වැඩ ටිකක් එයාගේ වැඩ ටිකක් කරගන්නයි කියලා. ඊට පස්සේ දැන් අම්මට තාත්තට වැඩ වැඩි වුණාම දරුවන්ට කෑ ගහනවා මේගොල්ලන්ට මේ ලොකු මහත් වෙලාත් ඒගොල්ලන්ගේ වැඩ ටික කරගන්න බෑනේ කියලා. ඉතින් වැඩ ටික කරගන්න ඒ සංඥාව දීලා නැහැ. ඒ හැඟීම පුරුදු කරලා නැහැ. ඒ අබ්බැහිය ඇති කරලා නැහැ. ඉතින් ඒක කරලා තියෙන්නේ මව්පියමයි. ඉතින් ඒ නිසා ඒක මව්පියන් විසින් දරුවෝ හදනකොට ආදරය නිසා හෝ සෙනෙහස නිසා හෝ නොදැනුවත්කම නිසා හෝ කරන බරපතල වැරද්දක්. ඒ නිසා බුද්ධිමත් මව්පියෝ ඥානවන්ත මව්පියෝ වැඩිහිටියෝ ගුරුවරු තේරුම් ගන්නට ඕන දරුවාට යමක් Tamanට කරගන්න පුළුවන් වයසේ ඉඳලා ඒවා කරගන්නට අවස්ථාව දෙන්නට ඕන. දැන් මීට පෙර දිනකත් අපි කිව්වා ශහන් මහත්තයා මේ අපේ මව්පියන් ඇත්තටම එහෙම බුද්ධිමත්ව හෝ එහෙම නැත්නම් ඒගොල්ලන්ට යෙදිච්ච වාතාවරණය නිසා අපිට පුංචි කාලේ ඉඳලා යම් වැඩ කරන්න අපිව පෙළඹෙව්වා. අපේ පවුලේ අපි නව දෙනෙක්. එතකොට අපි පුංචිම කාලේ ඉඳලා අපිට ගොඩක් වැඩ කරන්න සිද්ධ වුණා. ඒ මොකද අපි හුඟක් මිල මුදල් තිබිච්ච පොහොසත් පවුලක අය නෙවෙයි. අපි අපේ වැඩ කරගන්නට ඕන. එතකොට කුඹුරු ගොවිතැන් කරන ඒවා, හේන් කොටන ඒවා, ඒ සියල්ලක් අපි අපි කරගන්නට ඕන. ඉතින් ඒ නිසා කුඩා කාලෙන්ද දැන් මම පැවිදි වුණේ අවුරුදු 14දී. අවුරුදු 14 වෙනකොට මට කුඹුරු කොටන්න පුළුවන්, ගොයන් හිටවන්න පුළුවන්, ගොයන් කපන්න පුළුවන්. එතකොට මිරිස් සමරන්න පුළුවන්, උයන්න පුළුවන්, හේන් කොටන්න පුළුවන්. මේ හැමදේම කරන්න පුළුවන්. අවුරුදු 14 වෙනකොට. ඉතින් ඒ නිසා පැවිදි වෙලා මට පන්සලේ වැඩ කටයුතු සම්බන්ධව මොනම ගැටලුවක් අම්මතු ඕනේ අතුපතු ගානේවද උයන පිහනේවද ඒ ඕන දෙයක් අනිත් කවුරුවත් කරන්න ඉදිරිපත් වෙන්න නැත්නම් මට ඉදිරිපත් වෙලා කරන්න පුළුවන්. ඉතින් ඒ ඒ හැකියාව අපට ඇති උනේ ආර්ථික දුෂ්කරතා නිසා හෝ ඉතින් අපේ අම්මයි තාත්තයි බුද්ධිමත් දෙදෙනෙක් අම්මා ඉච්චර ඉගෙනගෙන නැති වුණාට බොහොම බුද්ධිමත්ව නුවණින් කල්පනා කරලා කටයුතු කරනවා. ඒ නිසා ඒගොල්ලෝ අපේ වැඩ කටයුතු අප විසින්ම කරගන්නට සැලැස්සුවා. ඒක අපට ලොකු ශක්තියක් වුණා. ඉතින් ඒ නිසා දරුවන් පුංචි කාලේ ඉඳලම වැඩ කටයුතු වලට පුහුණු කිරීම, යොමු කිරීම මව්පියන්ගේ, ගුරුවරුන්ගේ, වැඩිහිටියන්ගේ වගකීමක්. හැබැයි දැන් මේ කියන්නේ ඒක අපේ වගකීමක්, ඒක අනිත් අයගේ යහපත වෙනුවෙන් දරුවෝ වැඩවල යොදවන්නට ඕන. අපිම මේවා කරලා දීලා හරියන්නේ නැහැ කියලා එහෙම හිතෙන්න පුළුවන් අවංක අදහසක් හැටියට හැබැයි අපට නොදැනුවත්ව ඒක උදාසීන බව නම් වූ තීන මිද්දේ නම් වූ වංචක ධර්ම වෙන්න පුළුවන්. අන්නේ පටලැවිල්ල ගැනයි මේ කතා කරන්නේ. එතකොට දරුවාගේ යහපත වෙනුවෙන් ඒ දරුවාට වැඩ කරන්න යොමු කරන එක, පුහුණු කරන එක, පොළඹවන එක, ඒක වැඩිහිටියාගේ වගකීමක්. හැබැයි වැඩිහිටියා පරිස්සම් වෙන්න ඕන මේ දරුවාට වැඩ කරන්න ඉඩ හරින්නේ මගේ මනස උදාසීන වීම නිසාද මේ ශිෂ්‍යයාට වැඩ ටික කරන්න කියලා පවරන්නේ මම උදාසීන වීම නිසාද එහෙම නැත්නම් ශිෂ්‍යයා පුහුණු කිරීම සඳහා පැවිදි ගුරුවරුන්ටත් මේ ගැටලුව මතුවෙන්න පුළුවන්. පැවිදි ගුරුවරයාත් පැවිදි ශිෂ්‍යයාව පුහුණු කරන්න ඕන, වැඩවලට පොළඹවන්න ඕන. හැබැයි ගුරුවරයා ඒවා නොකර සිටින්නේ Tamange අලසකම නිසාද ශිෂ්‍යයා පුහුණු කරන්න. දැන් මේක තේරුම් ගන්නෙ කොහොමද? මේක තේරුම් ගන්න නම් Taman tamanව ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්න ඕන ශිෂ්‍යාව පුහුණු කිරීම සඳහා ශිෂ්‍යයා යොමු කරනව වැඩවලට හැබැයි ශිෂ්‍යයා නැති වෙලාවට ගුරුවරයා ඇත්තටම ඒ වැඩ ටික කරන්න ක්‍රියාත්මක වෙනවද දරුවා වැඩ සඳහා පොළඹවනවා මව හෝ වැඩි මව්පියන් හෝ වැඩිහිටියා විසින් නමුත් දරුවා නැති වෙලාවට තමන් විසින් ඒ වැඩ කටයුතු ටික කරනවද? ඒ කියන්නේ හම්දුරු යෝජනා කරන අර පවරන වැඩේ තමන්ටත් කරන්න පුළුවන්ද පුළුවන්ද කියලා බලන්න ඕනේ. එතකොට එහෙම නැත්තම් ආ දැන් පුතා ආවෙන් පස්සේ ඔක අතු ගන්න නැතයි කියලා නිකන් ඉන්නවද? එතකොට ආ දැන් එතකොට ශිෂ්‍යයා පිරිවෙන් ගිහිල්ලා දැන් ගුරු හාමුදුරුවෝ පන්සලේ ඉන්නවා. හැබැයි අර අතුපතු ගන්න ඒවා ගුරු හාමුදුරුවෝ කරන්නේ නැහැ. ආ දැන් පොඩි හාමුදුරුවෝ පිරිවෙන් ඇරලා ආවන් පස්සේ ඕක කරන්නේ නැත. එතකොට එහෙම ඉන්නවා එතන නිවැරදි මානසික තත්වයක් නෙමෙයි. ඒ කල යුතු කාර්ය ශිෂ්‍යයා ඉන්නවා නම් ශිෂ්‍යයා ලවා, දරුවා ඉන්නවා නම් දරුවා ලවා කරවන එක හොඳයි. හැබැයි ඒ දරුවා නැති වෙලාවට, ඒ ශිෂ්‍යයා නැති වෙලාවටත් ආවන් පස්සේ කරන්න තෑ කියලා ඒවා පැත්තකින් තියලා ඉන්නවා නම් එතන තියෙන්නේ ඥාන සංප්‍රයුක්තව අනිත් කෙනාගේ යහපත වෙනුවෙන් කරන දෙයක්ද එහෙම නැත්නම් තමන්ගේ උදාසීන බවද ඉතින් මේ අන්න ඒ විදිහට තමයි ටිකක් තමන්ව පරීක්ෂා කරලා බලන්න ඕන එහෙම විමසලා බැලුවොත් ඇරෙන්න තේරුම් ගන්න ඊටාම දුෂ්කර තැනක් තමයි මේක දැන් අර අපි මුලින් කතා කරපු කාරණා යම් ප්‍රමාණයකට අපි පසුගිය වැඩසටහනේදී කතා කරපුවා යම් ප්‍රමාණයකට තේරුම් ගන්න පහසුයි තීන විද්ධය වුණත් ඒ එන්නේ දැන් මේ මගේ කායික අලසකම මතද කියලා තේරුම් ගන්න යම් ප්‍රමාණයකට පහසුයි. හැබැයි මේ පරාර්ථකාමතාවයෙන් ඒක එනකොට ඒක හරියම දුෂ්කරයි තේරුම් ගන්න ඉතාම සූක්ෂම විදිහට. ඉතින් අනුන්ගේ යහපත සඳහා ඇත්තටම අපි ඒගොල්ලෝ වැඩෙහි යොදවන්නට ඕන. ඒගොල්ලෝ වැඩ කරන්න පොළඹවන්න ඕන. ඒගොල්ලෝ උද්‍යෝගිමත් කරන්න ඕන, ධෛර්යමත් කරන්න ඕන. ඒගොල්ලන්ට බර දරන්නට පුහුණු කරන්නට ඕන, අභියෝග දරන්නට පුහුණු කරන්නට ඕන. නමුත් ඒ අනිත් අයට පුහුණු කරන්න ගිහිල්ලා මම වලට වැටෙනවද කියලා පරිස්සමෙන් විමසා බලන්න. අපේ හැමදෙරේ දැන් අතිරේක කාරණාවක් පෙරදී මතුවෙනවා. දැන් ඔබ වහන්සේ මේ කාරණාව ගැන කියනකොට තරමක් දුරට ඔබ වහන්සේට හිණාවක් මතුවෙනවා. එතකොට මට හිතුණා මෙහෙම අහන්න. ඒ කියන්නේ ඔබ වහන්සේගේ ජීවිතෙත් මෙවැනි අත්දැකීම් වලට සමායට ඔබ වහන්සේ ගෝලහාමුදුරු නමක් විදිහට මුහුණ දීලා ඇති. විටක ඔබ වහන්සේට එවැනි අත්දැකීමක් ඇති. මෙවැනි තත්ත්වයක් ඔබ වහන්සේ කොහොමද මේ විවරණය කරගත්තේ? යම් කෙනෙක්ගේ හිතේ තත්ත්වය ඇති වුණා නම් මෙවැනි තත්ත්වයක්. ඇත්තටම දැන් දැන් ගුරුවරයා මට මේ වැඩේ පවරන්නේ අලසකම නිසාද කියලා මට තීරණය කරන්න පහසු නෑ. හැබැයි මට hina ගියේ මමත් සමහර වෙලාවට අලසකම නිසා එහෙම කරලා තියෙනවා. <laughs> ඒ කියන්නේ ආයා කරන්න නැත ඒක කරන්න කෙනෙක් ඉන්නවනේ ඒකට මම දඟලන්න ඕනේ නෑනේ එතකොට ඒගොල්ලෝ ආවන් පස්සේ මේ වැඩ ටික කරයිනේ ඒකට මම වෙහෙසෙන්න ඕනේ ඒගොල්ලෝ තුව පුහුණු වෙන්න ඕනේ එහෙම මට හිතිච්ච අවස්ථා තියෙනවා එතකොට දැන් ශයන් මහත්තයා මේ ගොඩක් කාරණා මම මේ පැහැදිලි කරන්නේ අපේ මනස ගැන අපි ටිකක් සිහි කල්පනාවෙන් හිතනකොට අපේ මනස තුලම ඇතිවෙච්ච අර්බුද. එතකොට ඒ ඒවා එහෙම නැවත නැවත කල්පනා කළොත් තමයි අපිට තේරෙන්නේ ඇත්තටම මේක දුර්වලකම. මෙතන ඇති වෙන්නේ මේ ප්‍රඥාවවත් අනිත් කෙනාට යහපත කරන්න අදහසවත් නෙමෙයි සැබවින්ම මේ මතුවෙන්නේ දුර්වලකමයි කියලා තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. එහෙම ප්‍රත්‍යක්ෂා කළොත් විතරයි. ඉතින් ඒවා විටින් විට ඒකයි අපි නිතරම කියන්නේ අපි කොයි කාගේ වුණත් මනස තුල මතුවෙන්නට පුළුවන්. හැබැයි ඒවා මතුවෙනකොට අපිට තේරෙන්නේ මේ මතුවෙන්නේ ප්‍රඥාවද උදාසීන බවද කියලා. ඉතින් අර විදිහට නැවත නැවත ප්‍රත්‍යවේක්ෂා කළොත් විතරයි ඒවා හඳුනා ගන්න පුළුවන්. පසු විපරම තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්නට මගක් බවට පත්වනවා කියන යෝජනාව තමයි අපේ හම්දුරන් වහන්සේ ගෙන අපේ. අපේ වැඩසටහන හරි වෙනස් වැඩසටහනක් බවට පත් වුණා. උන්වහන්සේගේ දේශනා ශෛලිය නිසාම හේතුව මේ දහම් පොතේ තිබෙන කරුණු කාරණා ඒ විදිහටම උන්වහන්සේ උපුටා ගැනීම සිද්ධ කරනවා. ඉන්නනතුරු ඒ අර්ථ විවරණය කරනවා සහ උන්වහන්සේගේ ජීවිතේ ඒ අත්විඳි අත්දකපු ආකාරය පිළිබඳව ඔබට පැහැදිලි කරනවා. මේ සියල් කරුණු කාරණා ඔබ වෙතට පොදුවේ අරගෙන ඉන්නේ අන් කිසිවක් නිසා වෙන්නව. පැවිද්දෙකුට වේවා, ගිහියෙකුට වේවා ඔබ අප හැම කෙනෙකුගේම හිතසංතානය ඇතිවිය හැකි ප්‍රබල ප්‍රධාන ස්වરૂපයක් මේ වංචක ධර්මයන් ක්‍රියාත්මක විය හැකි ආකාරය පිළිබඳ පැහැදිලි කරන්න. ඉතින් මෙතනදී අපි අපිට රැවටෙනවා අපිට දැනෙන්නේ නැති තරමට. එයයි අපේ හාමුදුරන් වහන්සේ වරින් වරට ඔබට පැහැදිලි කරන්නට උත්සාහ කළේ. ඉතින් අප තව දුරටත් මේ කරුණු කාරණා කතා කරන්නට මත්තෙන් අපිට අවසර දෙන්න දැන් ප්‍රධාන පාලක මැදිරියට යන්න. ප්‍රධාන පාලක මැදිරියේ සිට යලිත් අපි සම්බන්ධතාවය ලබා ගන්නවා සියස රූපවාහිනී මැදිරියට. සුපින්නතනි ඔබ සම්බන්ධ වෙමින් සිටින්නේ නැත්නම් ඔබ නරඹමින් සිටින්නේ ගුරුවදන් සිසුමුවින් සුසර කෙරෙන සුගත පද විවරණ සදහම් සාකච්ඡාවත් සමග ස්වාමින් වහන්සේ අපි විරාමයට අනතුරුව නැත්නම් විරාමයට යන්නට පෙර ආතුව අපි සාකච්ඡාවට බඳුන් කළා පරාත්තකාමතා වේශයෙන් වංචක තීන මිද්දේ කියන කාරණාව දැන් අපි සාකච්ඡාවට බඳුන් කරන්නට සූදානම් වෙන්නේ මේ තීන මිද්දේ කියන කාරණාවේ තිබෙන අවසන් වංචක ස්වභාවය අල්පේච්ඡතා වේශයෙන් වංචක තිහින මිද්දේ කියන කාරණාව. හම්දුනේ දැන් මේ අල්පේච්ඡතාව කියන කාරණාව අපි මීට පෙර වැඩසටහන් වලදීත් ඔබ වහන්සේ විවරණය කළා. නමුත් මේ අල්පේච්ඡතාව තීන මිද්දේ හා එකතු වෙලා වංචක ස්වરૂපයක් අපේ හිත් సంతානේ ගොඩනගන්නේ කොහොමද කියන ආකාරය අප ඔබ වහන්සේගෙන් පැහැදිලි කරගන්නට කැමතියි. ඔව් ඇත්තටම සහන් මහත්තයා අපි මුල් වැඩසටහන් වලදී කතා කළා අර ලෝභය කොහොමද අල්පේච්ඡතාවයෙන් මතුවෙන්නේ කියලා. ඒ වගේම මසුරුකම අල්පේච්ඡතාවයසෙන් මතුවෙන හැටි මේ තීන මිද්දයත් අල්පේච්ඡතාවයසෙන් මතුවෙන්නට පුළුවන් ප්‍රධානම කාරණය. දැන් ගොඩක් වෙලාවට ගිහි ජනතාව තුළ අල්පේච්ඡතාවයසෙන් ප්‍රබලවම මතුවෙන්නට පුළුවන් ආකාරය තමයි අල්පේච්ඡතාවය මේ තීන මිද්දේ තමයි අල්පේච්ඡතාවයසෙන් මතුවෙන්න වැඩිපුරම ඉඩ කඩ තියෙන්නේ. ඒ කියන්නේ දැන් නායක හඳුරු මෙහිදී පැහැදිලි කරනවා සමහර විට තීන මිද්දේ අල්පේච්ඡතා වේශයෙන් පහළවන්නේය. එයට රැවටුණු තැනැත්තේ අපට මේ තිබෙන ප්‍රමාණය ඇත. වැඩි ලෝභකම හොඳ නැත. අපි මේ තරමින් සතුටු වෙමු යැයි ඇතිද දියුණු කර ගැනීමටත් නොලැබූ දෑ ලැබීමටත් උත්සාහ නොකරන්නේ. සමාජයේ විශේෂයෙන් බෞද්ධයන් තුල මේ අර්බුදය අපි දකිනවා. <laughs> ඒ කියන්නේ දැන් අනිත් රටවල් ගත්තන් පස්සේ ලෝකයේ දියුණු රටවල් හැටියට ඉදිරියට යනවා. ආර්ථික වශයෙන්, භෞතික සම්පත් වලින්, තාක්ෂණයෙන් විවිධ පැතිවලින්. එතකොට බෞද්ධ රටක් වුණු මේ අපේ රට බුදුදහමේ මෙච්චර විවිධ පුද්ගලයාගේ දියුණුව අභිවෘද්ධිය සඳහා විවිධ කරුණු කියලා තියෙද්දිත් බෞද්ධ රටක් හැටියට අපේ රට ආර්ථික වශයෙන් තාක්ෂණික වශයෙන් විවිධ පැතිවලින් යම් ප්‍රමාණයකින් අර එච්චර වේගවත් දියුණුවක් නැති තත්වයක් අපිට සමහර තැන්වලදී පේනවා හැම පැත්තකින්ම නෙමෙයි එක තැන පල්වීමේ ස්වභාවයක්. ඔව් සමහර පැතිවලින් අර ලෝකයේ අනිත් රටවලට සාපේක්ෂව ඉදිරියට යන්නේ නැද්ද කියලා හිතෙන අවස්ථා එනවා. දැන් මේකට විවිධ හේතු තියෙන්න පුළුවන්. එක හේතුවක් නෙමෙයි. මෙහි එක සාධකයක් හැටියට අපි දකිනවා මෙන්න මේ කාරණය. ඒ කියන්නේ බෞද්ධයා හැම විටම අල්පේච්ඡතාවය දිනු කළ යුතු බව දහමෙන් කියවෙනවා ස්වාමින් වහන්සේලා පැහැදිලි කරලා දෙනවා පොතපතින් කියා දෙනවා නිවන් දැකීම සඳහා අල්පේච්ඡතාවය අවශ්‍යයි. හැබැයි ඒ කියන අල්පේච්ඡතාවය බෞද්ධයා බොහෝ අවස්ථාවල වරදවා වටහා ගන්නවා. ඒ වරදවා වටහා ගැනීම තමයි අර දියුණුවට බාධා එහෙම නැතුව බුදුදහම දියුණුවට බාධාවක් කරනවා නෙමෙයි. දැන් බුදුදහම ඇසුරු කරමින් කටයුතු කරන කෙනෙකුට මේ ලෝකේ යා හැකි ඉහළම තැනට යන්න පුළුවන්. ඒ කියන්නේ ලෞකික පුද්ගලයෙක් හැටියට යා හැකි ඉහළම තැන තමයි චක්‍රවර්ති රාජ්‍ය. සක්විති රජකම. ඒ කියන්නේ මුළු පෘථුවියටම අධිපති තනතුර. එතකොට ඒ පෘථුවියටම අධිපති තනතුරට යා හැක්කේ අන් කිසිම ක්‍රමයකින් නෙමේ වංචා කරලා හොර කරලා ඒ වගේම අනිත් අය ගැන නොසලකා හැරලා භෞතික දියුණුවෙන් පමණක් ඉස්සරහට ගිහිල්ලා නෙමේ එතනට යන්න පුළුවන්නේ දහම තුලින්මයි එතකොට බුදුරජාණන් වහන්සේක අවධාරණය කරන ධර්මයම හේතුවක් කොටගෙන ධර්මයම ධජයක් කොටගෙන තමයි ඒ තැනත්තා එතනට පැමිණෙන්නේ. ඒ නිසා තමයි ප්‍රතජන පුද්ගලයින් අතර වන්දනීය පුද්ගලයෙක් වෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අභාවයට ගිහාම වැඳුම් පිදුම් කළ යුතු ධාතු චෛත්‍ය හදලා වන්දනා කළ යුතු හතර දෙනෙක් ගැන. ඒ තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ, පසේ බුදුරජාණන් වහන්සේ, රහතන් වහන්සේ සහ සක්විති රජු. එතකොට බුදුහාමුදුරුව පසේ බුදුහාමුදුරුව සහ රහතන් වහන්සේ ගැන අපට වාදයක් නැහැ. සක්විති රජු කියන්නේ ප්‍රතඥය. හැබැයි මේ ප්‍රතඥයත් මිය ගියන් පස්සේ ඔහුගේ ශාරීරික ධාතු කොටස්, ඒ කියන්නේ අස්ති කොටස් තැන්පත් කරලා චෛත්‍ය හදලා වන්දනාමාන කළ යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ කුමක් නිසාද? ඒ තැනත්තා එතනට ප්‍රතඥයෙක් වුණාට එතනට පැමිණෙන්නේ දහම තුලින්මයි. දහම හේතුවක් කොටගෙන දහම ධජයක් කොටගෙන ධර්මානුධර්ම ප්‍රතිපත්තිය තුළින්මයි තණ්ඩ වෙන්නේ. එතකොට අපිට මේකෙන් වැටහෙන කාරණේ තමයි බුදුදහම හරියට ඇසුරු කළොත් ඒ ධර්මානුධර්ම ප්‍රතිපත්තිය හරියට ඇසුරු කළොත් ඒ පුද්ගලයා පුද්ගලයෙක් හැටියටත් රටක් ගමක් හැටියට රටක් හැටියට පවුලක් හැටියට මේ මොනම ක්‍රමෙන්වත් ඔහු තුල පරිහානියක් ඇති වෙන්නේ නැහැ. දුර්වලකමක් ඇති වෙන්නේ ඔහු ලෝකයේ ඉහළම තැනක වැජඹෙන තත්ත්වයට එතනටට එන්න පුළුවන් මේ ධර්ම ඇසුරු. අම්දුනේ බොහොම වගකීමෙන් කියන්න පුළුවන් ඒ කාරණාව. අනිවාර්යෙන්ම. අනිවාර්යෙන්ම. එතකොට ඊළඟට ලෝකෝත්තර පැත්තට යොමු වුණොත් ලෝකෝත්තර පැත්තට යොමු වුණොත් මේ විශ්වයේහි සියලු දෙනාටම අග්‍ර තත්වය තමයි සම්මා සම්බුද්ධත්වය. ඒතර සම්මා සම්බුදුවරයෙක් කියලා කියන්නේ මොනම පැත්තකින්වත් වෙන කෙනෙකුට සමාන කරන්නට බැරි චරිතයක්. දහමින්ද තාක්ෂණික ඥානයෙන්ද ඒ කෞසල්‍යයෙන් විසරදත්වයෙන් එතකොට විද්‍යාත්මක දැනුමක් කියලා යමක් කියනවා ඒ හැම පැත්තකින්ම ඉදිරියට ගිය කෙනෙක්. එතකොට ඒ නිසා තමයි සිද්ධාර්ථ කුමාරයා ගත්තාම ගිහි ගෙයි වාසය කළා නම් සක්විති රජ වෙනවා. හැබැයි එතනින් නික්මුණා නම් බුද්ධත්වයට පත් වෙනවා. එතකොට ලෞකික වශයෙන් ලෝකයේ ඉහළම தත්ත්වයට යන්න පුළුවන් වෙන්නේ ලෝකෝත්තර වශයෙන් ඉහළම தත්ත්වයටපත් වෙන්නට පුළුවන් වෙන්නේ මේ ධහම ඇසුරු කරගෙන. ඒ නිසා දැන් මේ කාරණා ටික මම මේ කියන්නේ ශහත් මහත්තයා දැන් අපි උදාහරණයක් හැටියට කිව්වනේ බෞද්ධ රටක් හැටියට අපි යම්කිසි නිකන් පල්ලෙහා ඉන්න තත්වයක් අපිට සමහර තැන්වලදී පේනවා කියලා. එතකොට මේ පල්ලෙහා ඉන්න තත්වයට තාක්ෂණික වශයෙන් විද්‍යාත්මක වශයෙන් ආර්ථික වශයෙන් ඉස්සරහට නොයා පහළ ඉන්නට කොහෙත්ම බුදුදහම ඒකට හේතු වෙන්නේ නැහැ. බුදුදහම ඒ ඒ ගමන් මඟ වළක්වන්නට බාධකයක් හැටියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. නමුත් අද බුදුදහමේ කියන මේ අල්පේච්ඡතාවයේ නැමැති කාරණය වරදවා වටහා ගැනීම නිසා බොහෝ දෙනා ආර්ථික වශයෙන් භෞතික වශයෙන් විද්‍යාත්මක වශයෙන් තාක්ෂණික වශයෙන් ඒ ඉදිරියට යාමේ ගමන් මඟ ඇහිරිලා තියෙන බව පේනවා මේ අල්පේච්ඡතාවය කියන කාරණේ වර්ධව වටහයි. ඒ කියන්නේ හැමදෙනේ උත්සාහ කරොත් ඉදිරියට යන්න පුළුවන් කියන වගේ දන්නව නමුත් අර උත්සාහ කරන්නේ. ඒ උත්සාහ කරන්නේ නැත්නම් මෙන්න මේ මේ නායක හැමදෙරෝ කියන කාරණේ තමයි එතනදී මූලික වෙන්නේ. ඒ කියන්නේ අපිට මේ තිබෙන ප්‍රමාණය ඇති. වැඩි ලෝභකම හොඳ නැත. අපි මේ තරමින් සතුටු වෙමු. එතකොට දැන් තමන් ඉන්නේ කටුමැටි ගහපු ගෙදරක නෑ. ඉතින් අපි නිකන් දඟලන්න ඕන අපි මේ නිවන් දකින්න යන අයනේ. ඒ නිසා මේ ගමනදී එහෙම ඕනේ අපට. ඔය තියෙන හැටියෙන් අපි කාලා බිල්ලා තියෙන හැටියෙන් සතුටු වෙලා ඉමු. අන්න ඒ විදිහට. එතකොට ලද දෙයින් සතුටු වෙනවා කියලා කියන්නේ තියෙන තැන läගලා ඉන්නවා. පොල්ලතු පැලේද කටුමැටි ගෙයිද වැරහැලි ඇඳගෙනද ඔහෙ ඉන්නවා ඊට එහා මොකුත් උත්සාහ කරන්නේ තමයි හඳුන කියනවා මේ ගියාත්ම කරපු කර්ම වලට කර්ම නිසා වෙන්න ඇති ඒ වගේම ඉතින් ඔය ගොඩක් හම්බ කරලා එහෙම කළා ඉතින් ඕවා නැති වෙන දේවල් ඒවා තේරුමක් නැහැ අන්නේ විදිහට කල්පනා කරනවා එතකොට දැන් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ ඇත්තටම මහ ගොඩක් දේවල් හම්බ කළත් ඒවා අභාවයට යනවා. එතකොට අපිට ඒ ඒ තියෙන දෙයින් සතුටු වීම වරදක් නෙමෙයි. ඒක ඊටාම උසස් ගුණයක්. ඒක හොඳයි. දැන් ඇත්තටම දැන් අපිට ප්‍රශ්නේ තියෙන්නේ මේ ඇති වෙන්නේ අල්පේච්ඡතාවයේ නැමැති ගුණයද එහෙම නැත්නම් උදාසීන බවද? දැන් මේ මේ පටලැවිල්ල තමයි දැන් අපිට තියෙන්නේ. එතකොට දැන් මේක විසඳ ගන්න අපි විවිධ පැතිවලින් මේක පරීක්ෂා කරලා බලන්නට ඕන සැබෑවටම අපි දියුණුවටපත් වෙන්න උත්සාහ කරන්නේ නැත්තේ අලසකම නිසාද එහෙම නැත්නම් ඒවා නිවන් මාර්ගට බාධාවක් වෙන නිසාද දැන් මේක කොහොමද පරීක්ෂා කරන්නේ මෙතනදී අපිට සිහිපත් වෙනවා ඔය මේ ඉන්දියාවේ හිටපු ක්‍රිෂ්ණමූර්තිතුමා කියපු කතාවක් කෘෂ්ණමූර්තිතුමා බෞද්ධයෙක් හැටියට එතුමාව හංවඩු ගහගත්තෙත් නෑ. හැබැයි එතුමා බුදුදහම තමයි ගොඩක් සමීපව ඇසුරු කළේ. ඉතින් එතුමා එක් අවස්ථාවකදී කියනවා අල්පේච්ඡතාවය කියලා කියන්නේ කුමක්ද? අල්පේච් ඔහු උපමාවකට කියනවා අඹුඩයක් ගහගෙන කුඹුර කොටන මිනිස්සයා කල්පනා කරනවා නම් අර නියර උඩින් යනවා හොඳට ඇඳ පැලඳගෙන නෝනලා මහත්තුරු යනවා. ඒ අනකොට දැන් අර අඹුඩ ගහගෙන කුඹුර කොටන තැනැත්තා කල්පනා කරනවා අපි නම් බොහොම අල්පේච්චයි. අපි මේ යන්තම් අඹුඩ කෙටියක් ගහගෙන අපි මේ මේ විදිහට කටයුතු කරනවා. හැබැයි අර නියර උඩින් යන අය ඒගොල්ලෝ මහා උජාරුවට ඇඳගෙන නිකන් අනවශ්‍ය විදිහට වියදම් කරගෙන එහෙම කටයුතු කරනවා. ඒගොල්ලන්ට වඩා අපි ශ්‍රේෂ්ඨයි කියලා හිතනවා නම් අපිට නැති වෙන්න දෙයක්වත් නැහැ. අපිට නැති වෙන්න දෙයක්වත් නැහැ කියලා හිතනවා නම් මොකද්ද එතන තියෙන අල්පේච්ඡතාව? දැන් ක්‍රිෂ්ණමූර්තිතුමා මේ කතන්දරේ කියන්නේ එතුමාගේම ශ්‍රාවකයෙක් ඇවිදින් අහනවා ක්‍රිෂ්ණමූර්තිතුමා ඔබතුමා මේ චින්තන විප්ලවයක් ගැන කතා කරනවා. එතකොට දේවල් වෙනස් වෙන්න ඕන කියලා කතා කරනවා. හැබැයි අර මහත්මා ගාන්ධිතුමා යන්තම් විලි වැහෙන්න රෙදි කෑල්ලක් ඇඳගෙන මේ මේ දර්ශනේ ලෝකේ පතුරන. ඔබතුමා මේ හොඳට කලිසම් කෝට් ඇඳගෙන සපත්තු දාලා ටයි දාලා ඉතින් මෙහෙම ඉතින් මේ මෙතන මොකද්ද තියෙන අල්පේච්ඡතාවය? ඔබතුමා අල්පේච්ඡතාවය ගැන කතා කරනවා නම් අර මේ ගාන්ධිතුමා වගේ වෙන්න එපාය. කියලා එතුමාට අභියෝග කරනවා. එතෙන්දි තමයි කෘෂ්ණමූර්තිතුමා කියන්නේ මේ කතාව අඹුඩ ගහගෙන ඉන්න මිනිස්සයා අර නියරේ හොඳට ඇඳගෙන යන කෙනා දිහා බලලා මම තමයි අල්පේච්ච අරගොල්ල උජාරුවට යනවා කියනවනම් එතන ඇති අල්පේච්චතාවයක් නැහැ. එතන තියෙන්නේ අනුන් පහත් කොට සලකලා Taman හුවා දැකීම. එතකොට ඇයිද අනුන් පහත් කොට සලකන්නේ? අනුන් පහත් කොට සලකනවා කියන තැනම ඒ තැනත්තා සංසන්දනය කරනවා. එතකොට එහෙම සංසන්දනය කරන්නේ ඇයි? හැමතිස්සෙම ඔහුට හිතෙනවා ඒ ඒ සමාජයේ තියෙන දේවල් ඒක උසස් මේක පහත් කියන එහෙම ආකල්පයක් ඔහු තුල තියෙනවා. එතකොට දැන් මේ අවශ්‍යතාවය හෝ උසස් පරමාර්ථයක් සඳහා යනවා මේ අල්පේච්ඡතා ප්‍රතිපදාව තුල ඔහුගේ ಗುಣ වැඩෙන්නට ඕන. එතකොට ಗುಣ වැඩෙනව වෙනුවට ඔහුගේ දුර්ගුණයක් නම් වැඩිලා තියෙන්නේ මොකද්ද? ඒ අමුඩ ගහගෙන ඉන්න එකේ තේරුම මොකක්ද? ඒක තමයි ප්‍රශ්නෝත්තර. එතන මේ ප්‍රශ්න කරන්නේ. ඉතින් අන්න ඒ විදිහට අපි විමසලා බලන්න ඕන. දැන් මේ අපේ ප්‍රතිපදාව තුල ඇත්තටම ಗುಣ වැඩෙනවා නම් තමයි ඒක උසස් ප්‍රතිපත්තියක් වෙන්නේ. ඒක තුල අපේ දුර්ගුණ නම් වැඩෙන්නේ. ඒක උසස් ප්‍රතිපදාවක් වෙලා නැහැ. දැන් මේකට අපිට හඳුනා ගන්න පුළුවන් තවත් උදාහරණයක් තමයි දැන් මස් මාංශ කෑමෙන් වැළකීලා ඉන්නවා කියන එක ඊටාම උසස් ප්‍රතිපදාවක්. හැබැයි මස් මාංශ කෑමෙන් වැළකීලා ඉඳීම තුල සමහරු අපි දකිනවා ආපිනම් මස් මාංශ කන්නේ අපි නිර්මාංශිකයි කියලා ඒ ප්‍රතිපත්තිය ඉන්නවා. හැබැයි ඒගොල්ලෝ අර මස් මාංශ කන අයට ද්වේෂ කරනවා. ඊට පස්සේ මස් මාංශ පූජා කරනකොට හාමුදුරුවරුන්ට ඒගොල්ලෝ ඒ ගැන හිතනරක් කරගන්න. ආව දානද මේ මේ මලකුණු පූජා කරන ඒවා. එතකොට හාමුදුරු මලකුණු කන්න ඕනද? ඒ විදිහට කියලා ඒකට නිග්‍රහ එතකොට දැන් අර මස් අනුභව කරන කෙනා අනුභව කළා පහවදා වැසිකිළියට ගියාම මේ මනුස්සයාගේ ප්‍රශ්නේ එතනින් ඉවරයි. හැබැයි දැන් මේ මස් මාංශ අනුභව නොකරන තැනත්තා ඒක කන්නේ නැහැ. හැබැයි කනවා දකින කොටත් හිත නරක කරගන්න. මරණ පුරාවට ඔව් ඊට පස්සේ බෙදනවා දකින කොටත් හිත නරක කරගන්න. විකුණනවා දකින කොටත් හිත නරක කරගන්න. ඒතර හැමතිස්සෙම අනුන් පහත් කරමින් Taman උසස් කරගෙන අත්ත්ුක්කංශන පරවම්බන කියන මේ ක්ලේශය මතු කරගන්නෝ ඊට පස්සේ නිරන්තරයෙන් අරව දකින ගානේ ද්වේෂය කෝපය නොසතුට නුරුස්නා බව වැඩි කරගන්න. එතකොට ඒතනත්තා මස් මාංශ නොකෑම තුල ඔහු නිවනට සමීප වෙලාද නිවනින් ඈත් වෙලා. එහෙනම් ඒ ප්‍රතිපදාව ඔහුට හුදෙක් සීලබ්බත පරාමාසයක් විතරයි. ඒ කියන්නේ නිකන් අර යම්කිසි වෘත ක්‍රමයක්. එහෙම නැත්නම් යම්කිසි ප්‍රතිපත්තියක් දැඩිව උපාදාන කරගෙන ඔහුට නිවන් මාර්ගට ඒක උදව් වෙලා නැහැ. ඒකට අදාළ ಗುಣ වැඩිලා නැහැ. ඒකෙන් පිරිහිලා විතරයි. එහෙමනම් ඒ මස් මාංශ කෑමෙන් වැළකීම කියන එක දැන් මේකෙන් කවුරුවත් වරදවා වටහා ගන්න එපා. ආ ඔන්න හාමුදුරුවෝ කියනවා මස් මාංශ නොකා ඉඳීම සීලබ්බත පරාමාසය කියලා. ඒක නිවනට උදව් වෙන්නේ නැහැ. හරියට මස් මාංශ කෑමෙන් වැළකීලා හිටියොත් ඒකෙන් නිවනට අදාළ ಗುಣ වැඩෙනවා නම් ඒක සීලබ්බත පරාමාසයක් නෙමෙයි. හැබැයි වැදගත් වෙන්නේ මස් මාංශ කනවද නැද්ද කියන එක නෙමෙයි ඒ තුල ಗುಣ වැඩෙනවද ಗುಣ පිරිහෙනවද කියන එකයි. එතකොට දැන් මම මේ උදාහරණේ ගත්තේ මේ කාරණේට එන්න. අල්පේච්ඡතාවය කියන එකෙන් අපේ ಗುಣ වැඩෙන්නට ඕන. ඒ ಗುಣ වැඩෙනවා නම් තමයි අපි ඒ අල්පේච්ඡතාවය අපිට නිවන් මාර්ගට සහාය වෙලා තියෙන්නේ. හැබැයි ಗುಣ වැඩෙන්නේ නැතුව අපි නිකන් පොල්ලතු පැලේ ඉන්න එක විතරනම් කරන්නේ. අපි කටෝපේට පෙන්වනවා කටුමැටි පැලේ ඉන්න එක විතරනම් කරන්නේ. ඒ කල්පේච්ඡතාවය නෙමෙයි. ඒකයි ක්‍රිෂ්ණමූර්ති මා කියන්නේ අමුඩ ගහගත්තු පමණට ඒ මනුස්සය අල්පේච්ඡ වෙන්නේ නැහැ. ඒ මනුස්සගේ මනස පිරිසිදු වෙන්න ඒ ඒ මනසේ ගුණය වැඩෙන්න ඒ ගුණය වැඩිලා නැත්තම් ඒ මනුස්සයා දැන් බුදුහාමුදුරුවෝ වැඩ ඉන්න කාලේ ඇඳුම් අඳින්න නැතුවත් හිටියනේ. ඒතකොට එහෙම ඇඳුම් අඳින්න නැතුව හිටියයි කියලා අල්පේච්ඡ වෙන්නේ. <laughs> එතන තියෙන ලැජ්ජ බය නැතිකම. එතකොට ඒ නිසා අපේ අපේ ප්‍රතිපදාව තුළ අපි සැබවින්ම වැඩෙන්නට ඕන ශක්තිමත් වෙන්නට ඕන ගුණාත්මකවල. එතකොට දැන් අපි යම්කිසි කෙනෙක් අර කටුමැටි පෙළේ ඉන්නවා නම් ඒ වගේම අපි පොල්ලතු පෙළේ ඉන්නවා නම් ඒකද වැදගත් වෙන්නේ. එහෙම නැත්නම් අපි මහේශාක්‍ය දීලාවෙන් යම්කිසි රාජතේජසින් ඔටුනු පළඳගෙන එහෙම ඉන්නවා නම්. ඒක තීරණය වෙන්නේ ඉන්න ස්වභාවයත් එක්කලා නෙමෙයි ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කෙනෙක් දැන් ඒ ඒ කාරණේ දේශනා කරන්නේ අර සන්තති කියන අමාත්‍යවරයා ඔටුනු පැලඳගෙන ඒ කියන්නේ తాවකාලිකව කොසල් රජුරෝ සන්තති කියන අමාත්‍යවරයාට දින 7ක් සම්පූර්ණ රජසැප විඳින්නට අවස්ථාව දුන්නා. අර ප්‍රාන්ත රාජ්‍යයක ඇතිවෙච්ච යුද්ධයක් සමනය කළා කියලා. එතකොට සන්තති අමාත්‍යවරයා රජෙක් වගේ ඒ ඔටුනු පැලඳගෙන ආභරණ පැලඳගෙන එහෙමම ඉඳද්දි තමයි අරහත්ත්වයටපත් වෙන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අලංකතෝ චේපි සමංචරය සන්තෝ දන්තෝ නියතෝ බ්‍රහ්මචාරි. යම් කිසි කෙනෙක් ਸਰවාභරණයෙන් සරසිලා හිටියත්, ඔටුනු පැලඳගෙන හිටියත්, රාජ ආසනයේ වාඩි වෙලා හිටියත්, අර සියලු රජසැපත් එක්කලා හිටියා වුණත් ඒතනත්තාගේ මනස සන්තෝ දන්තෝ නියතෝ බ්‍රහ්මචාරී සාන්තන දමණය වෙලා නම් Brahmacharyaව තුල ಗುಣ වැඩෙනවා නම් අන්නේ තනත්තා තමයි සෝ බ්‍රාහමනෝ සෝ සමනෝ සභික්ඛු. ඒ තනත්තට තමයි බ්‍රාහමන කියලා කියන්නේ. ඒ තනත්තට තමයි ශ්‍රමණ කියලා කියන්නේ. ඒ තනත්තට තමයි භික්ඛු කියලා කියන්නේ. එතකොට ආභරණ පැලඳගෙන ඉන්නවද ඔටුන්න පැලඳගෙන ඉන්නවද කියන කාරණේ නෙමෙයි තන්දි වැදගත් අන්න ඒ වගේ අල්පේච්ඡතාවය කියලා කියන්නේ කටුමැටි පැලේ ඉන්නවද රජමැදුරේ ඉන්නවද කියන එක නෙමෙයි. එතන වැදගත් වෙන්නේ ඒ තමන්ගේ ප්‍රතිපත්ති ක්‍රමය තුල මනසේ තෘෂ්ණා මූලික හැඟීම් නැවත නැවත තෘප්තිමත් කළ නොහැකි ආකාරයෙන් අවදි වෙනවා නම් ඒ තනත්තා ඉන්නේ කටුමැටි පැලේ වුණත් ඉන්නේ පොල්ලතු පැලේ වුණත් එතන අල්පේච්ඡතාවයක් නැහැ. ඒ නිසා අල්පේච්ඡ යනු බාහිර පෙනුම නෙමෙයි මානසික ගුණයක්. එතකොට මේ මානසික ගුණේ වැඩෙනවා නම් මහිච්ඡතාවය, අත්‍රිච්ඡතාවය සහ පාපිච්ඡතාවය දුරු වෙන්නට ඕනේ. මහිච්ඡතාවය කියලා කියන්නේ තියෙන දේම වුණත් තව වැඩිපුර වැඩිපුර හොයන ගතිය. එතකොට එකක් තියෙනවා නම් ඒ જાතිය තවත් එකක් බලාපොරොත්තු දෙකක් තියෙනවා නම් හතරක් බලාපොරොත්තු වෙනවා. එහෙම නැත්නම් එක වර්ගයක් තියෙනවා නම් තවත් වර්ගයක් බලාපොරොත්තු වෙනවා. මෙහෙම ප්‍රමාණාත්මකව වැඩිපුර බලාපොරොත්තු වෙන ගතිය තමයි මහිච්ඡතාවය කියන්නේ. අත්‍රිච්ඡතාවය කියලා කියන්නේ ගුණාත්මකව වඩා වැඩි දේවල්. ඒ කියන්නේ එක කාර් එකක් තියෙනවා නම් ඊට වඩා හොඳ කාර් එකක් ගන්න. එක ගෙයක් තියෙනවා ඊට වඩා හොඳ ගෙයක් ගන්න. ඇඳුමක් තියෙනවා ඊට වඩා හොඳ ඇඳුමක් ගන්න. එතන හැමතිස්සෙම ගුණාත්මක වශයෙන් වඩා වැඩි හොඳ දෙයක් අපේක්ෂා කරනවා. ඒක තමයි අත්‍රිච්ඡතාවය. මහිච්ඡතාවය කියන්නේ ප්‍රමාණාත්මකව වැඩිපුර බලාපොරොත්තු වෙනවා. අත්‍රිච්ඡතාවය කියන්නේ ගුණාත්මකව වැඩිපුර බලාපොරොත්තු වෙනවා. පාපිච්ඡතාවය කියලා කියන්නේ ඒ තමන්ගේ අධික බලාපොරොත්තු සම්පූර්ණ කරගන්නට ධාර්මිකව බැරි නම් ඒ සඳහා පව්කම් කරලා හරි වැරදි කරලා හරි අර තමන්ගේ බලාපොරොත්තු ඉටු කරගන්න උත්සාහ කරනවා. එතකොට යම්කිසි කෙනෙක් අර පොල්ලතු පැලේ හිටියා වුණත් ඒ වගේම කටුමැටි පැලේ හිටියා වුණත් කඩමලු ඇඳා වුණත් ඒ තනත්තගේ මනස අර විදිහට සංසන්දනය කර කර අරගොල්ලෝ මෙහෙම කරනවා මේගොල්ලෝ මෙහෙම කරනවා අපි අපි නම් මේ තරම් උසස් ප්‍රතිපත්තියක ඉන්නවා කියලා එහෙම හිතනවා නම් අනුන් පහත් කරලා ඒ වගේ මේ කියන අත්‍රිච්ඡතා මහිච්ඡතා ආදිය තමන්ගේ මනසින් බැහැර වෙන්නේ නැතිනම් ඒ තනත්තාගේ බාහිර රටාව පමණක් තුලින් ඒ තනත්තාගේ අල්පේච්ඡතාවේ මනින්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා අල්පේච්ඡතාවය කියන එක උසස් ගුණයක් නමුත් ඒ අල්පේච්ඡතාවය තුල සිදුවිය යුත්තේ නිර්වාණගාමිනී මාර්ගය තුල ಗುಣ වැඩිමයි. ඒ ಗುಣ වඩන්නට ගිහියෙක් හැටියට කළ යුතු ප්‍රතිපත්ති ක්‍රමය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දැන් හම්බ කරනවා නම් ඒ හම්බ කරන දේ හතරට බෙදලා ඒකෙන් කොටස් දෙකක් ආයෝජනය කරන්න ඕනේ. එක කොටසක් තැම්පත් කරලා තියන්න ඕනේ. ඒතර කොටස් දෙකක්ම ආයෝජනය කරන්න කියන්නේ වෙහෙස මහන්සි වෙලා වැඩ කරන්න. උපයන්න. එතකොට නිකන් නිර්ධනයක් වෙන්නට නෙමෙයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අලසෝ ගිහි කාමභෝගී න සාදු අලස බව ගිහි කාමභෝගීෙකුට උසස් ගුණයක් නෙමෙයි අලස බව දුරු කරන්නට ඕන. එතකොට අලස බව දුරු කරනවා කියලා කියන්නේ වෙහස මහන්සි වෙලා ක්‍රියාත්මක වෙන්නට ඕන. ඒ නිසා අල්පේච්ඡතාවය කියලා කියන්නේ මානසික ගුණයක් වෙහස මහන්සි වෙලා කැප වෙලා වැඩ කරනවා කියලා කියන්නේ ඒකත් මානසික ගුණයක්. එතකොට අල්පේච්ඡතාවේ ස්වરૂපයෙන් අපි අර වෙහස මහන්සි වෙලා කැප වෙලා වැඩ කරනවා කියන මානසික ගුණය නැති කරගන්නවා නම් එහෙනම් එතන යම් ගැටලුවක් තියෙනවා. අන්න ඒක තමයි මේ උදාසීන බව. ඉතින් ඔය විදිහට අපේ මනස ගැන කියන්නේ බාහිරින් අපි කරන කියන තීරණය කරන දේවල් වලට අනුව සැබෑවටම අපේ මනසේ ඒ ගුණය වැඩෙනවද නැද්ද කියලා විමසා බැලුවොත් විතරයි එතන තියෙන අල්පේච්ඡතාවයේද එහෙම නැත්නම් උදාසීන බවද කියලා අපට හඳුනා ගන්න පුළුවන්. සනසුමට නොවේ ඔබට මේ කාරණා කිව්වේ විමසුමට ලක් කර බලන්නට. ඉතින් අප සාකච්ඡාවට බඳුන් කරේ අල්පේච්ඡතා වේශෙන් වංචක තීන මිද්දේ කියන කාරණාව. ඉතින් අද දවස පුරාවටත් අප පුරා හෝරාවකට ආසන්න කාලයක් අද දවසේත් මේ වැඩසටහනේ තීන මිද්දේ වංචක ස්වරූපයන්ට හසු වෙමින් විවිධාකාරයන් ඔස්සේ ඔබේ මගේ හිතසංතානයේ ක්‍රියාවට නැංවිය හැකි ආකාරය පිළිබඳව ධර්මානුකූලව අපේ හඳුරන් වහන්සේ අපට විග්‍රහ කළා. අද දවසෙත් අපට එසේනම් මේ වැඩසටහනින් සමුගෙන යන්නටයි කාල වේලාව ලැබෙමින් තිබෙන්නේ. එමත් වෙන අද දවසෙත් ඉතාමත්ම ගෞරවයෙන් අපේ මදිරි පරිශ්‍රයට වැඩම කරන්න රැඳුණු නම කියන්නට අවසරයි අතිපූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වයන් වහන්සේට පාද නමස්කාර පූරකව අප ස්තුතිවන්ත වෙනවා. ගරු සිතින්, බැති සිතින්, පින් සිතින්. ඒ වගේමයි සිය සමාධ්‍ය ජාලයේ ගරු සභාපති තැන්පත් පීකේ අධිකාර මැතිතුමා නැතුළු සමස්ත සියලුම දෙනාවත් ඉතාමත්ම කෘතගුණපූර්වකව සිහිපත් කරනවා. ඒ වගේමයි හැමදාමත් අපි මේ වැඩසටහනේ අමතක නොකර අත් නොහැර මතකයට නගන පිරිසක් ඉන්නවා. ඒ මේ වැඩසටහන සේමසිය සමාධ්‍ය ජාලය වෙනුවෙන් බැතිබර දායකත්වය පින් සිතින් ලබා දෙන සියලුම දෙනා ඉතින් දෙස් විදේශගත බොහෝ ප්‍රේක්ෂක පිරිසක් අපිට මේ සඳහා එකතු වෙනවා. ඉතින් මේ සියලුම දෙනාවත් ඉතාමත්ම ගෞරවයෙන් අපි සිහිපත් කරමින් POTV නාලිකාවේ පමණක් නොවේ CS YouTube නාලිකාව ඔස්සේත් ඔබට ඇති පදමට ඕනෑ දිනයක මේ වැඩසටහන නැවත නැවත බැලීමට හැකි බවත් අප මතක් කරමින් අද දවසට එසේනම් මෙලෙසට වැඩසටහන නිමවටපත් කරනවා සමුගන්නා මොහොතේ ප්‍රාර්ථනීය ඔබටත් රටටත් යහපතක්ම වේවා